අවසරයි ගෞරවනීය මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ දිසන්වන පැත්තෙන් බාන 171 වෙනි භාවනා වැඩමුළුවටයි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාවට අපි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේක අපේ පළවෙනිම සාකච්ඡා විශේෂයෙන් අලුතෙන් ආපයගේ පළවෙනි සාකච්ඡා නිසා මම ටිකක් වෙලාව ගන්න බලාපොරොත්තු වෙනවා මේක පිළිබඳව කොටි කෙටි හැඳින්වා දීමක් කරන්න ධර්ම සාකච්ඡා පැවැත්වෙන මොන වගේ පරිසරයකට වාතාවරණයකට කියලා. ඉතින් ඒක සඳහා මම බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට වැඩමුළුවට ලියාපදිංචි හැම කෙනාටම නිස්සන්නෝනේ පැත්තෙන් සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා කියලා. උපාසක උපාසිකයන්ට සිල් සමාදන් කිරීම කරලා තියෙනවා. කමඨහන් පිළිබඳව ධර්ම දේශනාවක් කමඨහන් බණ ඉඳගෙන භාවනා කරන්නේ කොහොමද? සක්මනේදී භාවනා ගෙනියන්නේ කොහොමද? එදින්දා වැඩවලදී කොහොමද සතිය පවත්වන්නේ කියනකොට මේකට ලැබලා දීලා තියෙනවා. තුන්වෙනි වශයෙන් වැඩමුළුවේ ව්‍යා නීති පද්ධතිය වැඩමුළුවේ කාලසටහන කොහෙද වතුර කොහෙද කෑම බීම තියෙන්නේ කොහොමද ඒක කෙරෙන්නේ කියන කියලා දීලා තියෙනවා. ඉතින් මේ පදනමේ ඉඳගෙන තමයි මම ඉදිරියට යන්නේ මේ මූලික සත්කාර තුන මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. කාට හරි ඒක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා මේ සමාදාන රකින්න සීලය පිළිබඳව සිල්පද පිළිබඳව තමන්ගේ සීල ශික්ෂාව සම්බන්ධ එහෙම නැත්නම් අහන ලද කමඨහන් ධර්ම දේශනාවේ යම් අපහැදිලි තැනක් පිසුදු කර ගැනීමක් තියෙනවනේ. නැත්නම් ඇයි අපි මේ නීති පද්ධතියක් දාලා තියෙන්නේ? ඇයි මේ අපි වැඩමුළුව මේ වගේ නීති පද්ධතිය කරන්නේ මොකද්ද මේ නීතිවල තියෙන අදාළ භාවය හෝ ගැටලුවක් ප්‍රශ්නයක් යෝජනාවක් තියෙනවනේ. ඒ ටික අපි මේ ධර්ම සාකච්ඡා වෙලාදී ඉදිරිපත් කරගන්න. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඉන් පිළිත කතා කරන්න එපා ඕක ගැන කියන එකයි. ඒ වගේම වෙන කෙනෙක්ගෙන් අහන්න යන්නත් එපා. ඇයි මේ ශිල්පද මේ විදිහට දාලා තියෙන්නේ කියලා. ඇයි මේ කමටහන මේ විදිහට දෙන්නේ කියලා. ඇයි මේ නීති පද්ධතිය මෙතන තියෙන්නේ කියලා ඒක තීරමක් නැති කතාවක් වෙනවා. ඒකත් කට කතාවට යනවා. ඒ නිසා කට්ටිය අතර කතාව අඩු කිරීමට මේ මූලික මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙන ඒ වගේ ප්‍රශ්න තියෙනවනම් කරුණාකරලා මේ වෙලාවේදී නගන්න. දෙක ඊට අමතරව තමයි භාවනා කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්න තියෙනවනේ. අපි වට කියන කමඨාන් සූත්‍ර කරනවා කියන්නේ. මේ වෙලාව තියෙන අන්න ඒකට. අර කලින් කියන මාතෘකා තුලින් පරිබාහිරව තමන්ගේ භාවනා සම්බන්ධව ගැටලු ප්‍රශ්න කමඨාන් සුද්ධ කිරීම තියෙනවනේ. අපි මේකෙදි කරන්නේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ ශීර්ෂය. ඔක්කොමලා එකට තියලා අවශ්‍ය ප්‍රශ්නේ නගලා ප්‍රශ්න පෙට්ටියට දානවා නම් ගම නැතුව. එතකොට ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන සභාවට ඒකට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක ස්වරූපෙම උත්තර දෙනවා. තුන්වෙනි වශයෙන් තව කාරණාවක් කියන්න ඕනේ. ඒ තමයි අද ඉඳලා අපි ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා. අන්නේ සම්බන්ධ වෙන ධර්ම දේශනා පිළිබඳ ප්‍රශ්න තියෙනවනේ. අපිට හිතේ ඉඳලා ඉවත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ පරිබාහිර දේවල් අහලා වැඩක් නැත්තේ නෑ. ධර්ම සාකච්ඡාදී අපි මේ සීමිත කාලයක් තුල දන්න කියන පිරිසක් එක්ක මේ තලසුම් කරපු ගමනක් මෙතන තියෙනවා. ඊට අමතරව දහම් පාසලේ අහන්න ඕනේ ප්‍රශ්න, බුද්ධඝම් ප්‍රශ්න මේ නගන්න එපා. එතකොට අපිට ගුණාවක් ගන්න බැරි වෙනවා ධර්ම සාකච්ඡාව. නිසා ධර්ම සාකච්ඡාවට අපි ගන්න මෙහෙන් කරලාද සත්කාර තුන පිළිබඳව මොනවාර ගැටලුවක් ප්‍රශ්නයක් විවේචනයක් යෝජනා తీරණක් කරන්න. කමඨාන පිළිබඳ තියෙනවා නම් ප්‍රශ්න කරන්න. ධර්මදේශනා පිළිබඳ ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න ගන්න. ඉන්නේ පිට දේවල් ඉඩ තියෙනවා නම් අපි ගමු ඒ තමන්ගේ ජීවිතයට සම්බන්ධ ඒවා මිසක්කා මේ ලෝකෙ සිද්ධ වෙන්නේ මොනවද බෙද කට්ටියට සිද්ධ වෙන්නේ මොකද්ද මෛත්‍රී බුද්ධ ශාසනය මොනවද වෙන්නේ කියන එක අපි ගන්නෑ අපි ගන්නේ තමන්ට අදාළ ප්‍රශ්නයක් තියෙනවා නම් වෙලාවට ලැබුණොත් ගන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මේ සම්බන්ධ වෙන පිළිසෙට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි මේ වෙනකොට සඳහන් කරපු තමන්ගේ ප්‍රශ්න ලියලා ප්‍රශ්න පිටියට දාන්න පුළුවන් ඒ කර්මා කරලා ඒ වැඩසටහන පැයකටවත් කලින් දාන්න බලන්න. එතකොට වැඩමුළු සංවිධානයේ ඒවා කියවලා බලලා ওই කලින් කියවපු මාතෘකාවලට නෙවෙයි නම් ඒවා ඉවත් කරනවා. ඉවත් කළා ඒක නට කියනවා. කියන්න කියලා මං ඉල්ලා හිටනවා වැඩමුළු සංවිධානයේ මේවා ගන්න නෑ සාකච්ඡාවට මෙන්න මේ හේතුව නිසා. ඒ හේතු කාරණු සහිතව කියලා දෙන්න ඕනේ ප්‍රශ්න ලියමන මන් දොත්හයි කරන්න එපා. නමුත් මේ කාරණාවට මේ අපි සැකසෙන්නේ කෙනෙක් කියලා දෙන්න. දෙවෙනි ක්‍රමේ තමයි අපි පැයක කාලයක් ගන්නවා පැය කාලේ ලිඛිත ප්‍රශ්න સમાપ્ત වුණාට පස්සේ තා කෙනෙකුට අවශ්‍ය නම් ওই කියන සීමාව ඇතුළත ප්‍රශ්න නගන්න අත උසපුවාම අපි මයික්‍රොෆෝනේ ළඟට දෙනවා. එතකොට එයාට සභාවට ප්‍රශ්න ගන්න පුළුවන්. ඒ ක්‍රමයේදී කවුද ප්‍රශ්න ගන්න කියන එක නම් තේරෙනවා. අර ඉස්සලා ලියන ලිවි නිර්ණායකව යන්නේ. ඉතින් මේ විදිහට තමයි අපි සාකච්ඡා විදිහට ගෙනියන්නේ. මේ සාකච්ඡාවේදී අපි කරන දේවල් කතා කරනවා මිස සාකච්ඡාවේදී පිට කතා බහ කරන්න යන්න එපා. එතකොට අපිට කන කපන්න වෙනවා. ඇදලා එළියට දාන්න වෙනවා. වැඩමුණු සංවිධානයේ දොස් කියන්න වෙනවා. ඒව හොඳ නැහැ. ඒ මේ කරන්නේ. මේ අපි ඇවිල්ලා තියෙන්නේ මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් ලිඛිතව ලියලා දාන්න. නැත්නම් වැඩමුණු සංවිධානයට කතා කරන්න එක එකන එක එකන පත් කරගන්නත් එපා තෝල්ක මුදල් ගන්න. තෝල්කම් දෙන්න යන්නත් එපා. මොකද ඒක කරන්න බෑ මේ වැඩේ. අපි ඒක නිසා පතක 170 දක්වා ගිය හැම වැඩමුළුවකින්ම ගත්ත කරුණ එකතු කරලා මේ වැඩ මේ විවස්ථාමාලාව හදලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ පැය කාටත් නැග තේනේ කරගෙන යනකොට තියෙන මතුවර ප්‍රශ්න සාකච්ඡා කරන්න හොඳ දොර කවුලුවක් ජනෙල් කවුලුවක් වෙයි කියලා. මේ මතක් කිරීමෙන් පස්සේ මම ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ පළවෙනි සැසිවාරයේ ආරම්භය ලබා දෙන්නේ කියලා වැඩමුළු සංවිධානය අවසරයි කවුරුන් සංඥාස ප්‍රශ්න 15ක් තියෙනවා 10ක් කන්දහන අධ්‍යක්ෂ සම්බන්ධයෙන් එකක් භාවනාවට ආදාළ ප්‍රශ්නයක් ඒක ප්‍රශ්නේ කොටයි අරින් ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මම සක්මන් භාවනාවේ යෙදී සිටින විට මගේ දෙපා භූමි තුරුමේ ගැටෙන විට පළමුවෙන් රළු බවක් දැනුණා. පැය භාගයක් පමණ ගත වෙද්දී මගේ දෙපා වලට සියුම් මුතු බවක් සංගම කය සැහැල්ලු බවක් දැනුණි. දකුණු කකුල වම් කකුල සිහියෙන් තබමින් කායගත සතිය වැඩිම කළෙමි. සක්මන් භාවනාවේ තව තවත් ඉදිරියට යාමට උපදෙස් පතමි. ආරම්භ භාවනාව ආනාපාන සතිය ලැබීමේදී අතුරට අතුරට ගන්නා හුස්ම රැල්ල සීතලටද පිට කරන හුස්ම රැල්ල උණුසුමටද දැනේ. ටික වේලාවකට වර්ණ ඇතුලේ හුස්ම රැලි 20කට විතර පස්. නාසයෙන් හුස්ම ගැනීම නැවත නාසයේ දැනේ. උදරයේ පිම්බීම හැකිලිම දැනේ. තවත් ටික වේලාවකට පසු නොඑක් නොඑක් රූප කායන් මනසයි මනසට පෙනේ. ඒවා ඒවායේ අනිත්‍ය වටහා ගැනීම යලිච්චිය ආනාපාන සතියට යොමු වෙනවා. මේ වරින් වර ඇති වේ. එම රූප කායයන් මැරීම නැවැත්වීම පිණිස උපදෙස් පතමි. ඔබ වහන්සේට නිර්වාණ නිර්වාණ බෝධි තුලින් සෙත් වේවා. අන්තිමට ලියලා තියෙන රූප දර්ශන රූප කය පිළිබඳ වේදනේවා වෙනස් වෙන සුළු බව දක්වමින් භාවනා කරනවා කියලා ඊට පස්සේ කියලා තියෙනවා මේව නැති කරන්නේ කොහොමද කියලා. එතකොට නැති කරන එක නෙවෙයි තියෙන්නේ මේව වෙනස් වෙන බව දකින්න එකයි මේක පේන්නේ පිම්බීම ඇකිලින් බලන්න. පිම්බීම ඇකිලින් පේන්නේ ආනාපාන සතිය බලන්න. ආනාපාන සතිය බලන්නේ ඉඳගෙන ඉන්නකොට. සක්මන් කරනකොට කකුලට තද ගතිය, උරුළු ගතිය, මෙලෙක් ගතිය වෙන මේ ඔක්කොම ගතිවල මේ වෙනස් වීම දකින්න මිස අරක වේවා මේක නොවේවා කියන හැඟීම ඇති කරන්න එපා. එතනින් තමයි අපිට ආතතියක් එන්නේ. මතුවෙන හැමදේම හොඳ දේවල් බලන්න. ඒවයි කියාපාන දේ තමයි මේ වෙනස් වෙන්නේ. එකින් එකටම ආරෙන ආස්වාද ප්‍රසවාසයෙන් පිබි මහකිලි. පිබි මහකිලි මේ රූප වලට. එතකොට ඒක නැති කරන්න හිතවිලි නෝ ඕකත් නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ වෙනස් වීමට සාදර වෙලා කරගෙන යන්න තියෙන දේ වාර්තා කරන්න නමුත් සාහසික හැඟීම් පහල කරන්න පාරක නැති කරන්න ඕනේ මේක වැඩි කරන්න ඕනේ කියලා කරන්න යනකොටම එතනම ආතතියක් එනවා මොකද හිත දේවල් වෙන්නේ ඒක නිසා ඒ රූප කාය පිළිබඳව කලින් දීලා තියෙන වාක්‍ය ගරේ කරන්න මොකද මේවා ඇතිවෙමින් නැතිවෙමින් යන මයන් තියෙන එක ඊට පස්සේ තියෙන අනිවාර්ය නැති වේවා කියන සාහසික හැඟීම් මතක තියාගන්න අපේ ඇතුලේ තියෙන ද්වේෂයක් තමයි මේ තියෙන්නේ ඒකත් ඇති වෙලා නැති වෙනවා ඒ නිසා රචනය හොඳයි වෙනස් වීම දක්නා තාක්කයි මේක නොවේවා මේක වේවා කියපු ගමන් අපි ආයසට අර මේ කෙලෙස් සහිත හිතවිල්ලකට වැටෙනවා ඒක දැනගෙන ඒක අයින් කරලා ඔය විදිහට ටිකට භාවනා කරගෙන යනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කෙරෙහිදී හුස්ම රැල්ල නාසය අගට වැඩි යනවා දැනේ. එහෙත් යම් යම් අවස්ථාවලදී අතීතයේ යම් සිදුවීම් සිතට ඒම නිසා එකදිගට පවත්වා ගැනීමට අපහසු වන අවස්ථා ඇත. ඇතැම් අවස්ථාවලදී හොඳින් අරමුණේ සිත පිහිටයි. දකුණු කකුලේ උකුල් ඇටය ළඟ තද කැක්කමක් ඇතැම් අවස්ථාවලදී හටගන්න. එවිට සිත අරමුණේ පිහිටන්නේ නැත. සක්මන් භාවනාව කිරීමේදී හක්මුදල චලනයට සිහිය පැවැත්වීමට උත්සාහ කරන විට ඇතැම් අවස්ථාවලදී හුස්ම රැල්ලටම සිත පිටයි. ඒත් කලෙන්නේ කුමක්ද යන පැහැදිලි කර දෙන්නේ ඉතා කාර්මිකව ඉල්ලා සිටි. ඒ විදිහට අර අවධානය ලියලා තියෙන විදිහට පයේ හිත තියන්න ගියා ආශ්‍රද ප්‍රසාසයට හිතේ අනේක ප්‍රශ්නයක් කරගන්න නැතුව පයේ හිත තිබ්බත් ආස්වාද ප්‍රසආසයේ හිත තිබ්බත් මම දැන් ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදින්මින් ඉන්නේ කියලා දන්නවනම් කිසිසේත්ම පැකිලෙන්න එපා භාවනාව යන්න. ඇවිදින ගමන් ආස්වාද ප්‍රසආසය වැටෙන්න පුළුවන්, හුලම් වදින වැටෙන්න පුළුවන්, රූප පේන වැටෙන්න පුළුවන්, වම වැටෙන්න පුළුවන්, දකුණ වැටෙන්න පුළුවන්. නමුත් ඒ කොයි එක වැටුණත් මම ඇවිදින්මින් ඉන්නේ. මම ඉඳගෙන නෙවෙයි, මම හිටගෙන නෙවෙයි, මම නිදාගෙන නෙවෙයි කියලා දන්නවනම් බොහෝ වටිනවා වැඩි. ඉස්සරේ වෙයිදී කලින් කියන ටිකෙත් කියන තියෙන්නේ මේ භවනා කරනකොට විවිධ හිතවිලි එනවා. ආස්වාද ප්‍රසආසෙත් හිතෙනවා. පිටත් හිතෙනවා. මේක එක්කෙනෙකුගේ தත්ත්ව නෙවෙයි. මේ හැම කෙනාගේම தත්ත්ව මේකෙන් පෙන්වන්නේ දේවල් අතින් අත මාරු වෙනවා. තඩ මාරු වෙනවා. අනි වෙනස් වෙනවා. මේ වෙනස් වෙද්දී භාවනා කරන්න පුළුවන්කම තමයි අපේ යෝගාවචරය. මට චෝදනා කරලා මේක නිසා කරන්න බෑ මේක නිසා කරන්න බෑ කිව්වොත් අපි කබලේ ලිපට වැටෙනවා. ඔක්කොමත් ඒදිමම ඉඳගෙන ඉන්න බව දාන්න. ඉඳගෙන ඉන්න බව දාන්න වෙලාවදී ආනපාන හේතු හේතු පාදක වෙන්න පුළුවන්. අතීත හිතවිලි හේතු පාදක වෙන්න පුළුවන්. කොයි එක වුණත් මතක තියාගෙන ඉන්න. අවිජින වෙලාවදී මම ඉඳගෙන නෙවෙයි කියලා දාන්න. ඉඳගෙන ඉන්න වෙලාවදී මම ඉඳගෙන ඉන්නේ. අවිජිනව නෙවෙයි කියලා දාන්නවා. අන්න ඒ වගේ පුංචි දෙකින් සතුට වීමේ ගතිය. එහෙම නැත්නම් ප්‍රමෝද වීමේ ගතිය තියෙනවා නම් ඔක්කොගෙම කියවෙන්නේ මොකද්ද මේක වෙනස් වෙනවා අරමුණ වෙනස් වෙනවා අයිඩියා වෙනස් වෙනවා ඒ වෙනස් වීම තියෙද්දිත් මම මානසික කාර්ය දිගට පවත්වනවා සතිය දිගට පවත්වනවා කියන දෙයට හිත යොදා ගන්න පුළුවන් නම් ඒක ලෑස්ති මනසකින් යනවනම් භාවනා ඉතර කරදරයක් නැව කියන එකක්වත් බාධාවක් නෙවෙයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සක්මන් තීරුව මුල සිටගෙන මම දැන් මෙතනියයි කයට සිතක් දෙමි. හතර පහ සතාවක් පමණ ඇවිදින බව දැනෙමි. සක්මන් තීරුව දිගේ තරමක් වේගයෙන් එහා මෙහා ගමන් කළෙමි. ඉන්පසු පාදවලට පමණක් සිත තබාගෙන වම දකුණ වශයෙන් පාද මාරු කළෙමි. වරින් වර සිතුවිලි ගලා ඒමක් සිදු වුණම නැවත මූලික කපන වෙත සිත ගෙන ඒමට උත්සාහ දැරුවෙමි. තරමක් දුරට ඒ සඵල වුවත් නැවතත් සිත දිව යන බව තේරුණා. ඉන්පසු මට ඔසවනවා යවනවා තබනවා වශයෙන් සක්මන් කිරීමට පටන් ගත්තෙමි. ඒ අවස්ථාවේදී බොහෝ දුරට සක්මන කෙරෙහි සිත යොමු කර ගැනීමට මට හැකි විය. ළඟපැදුවේ රළු ස්වභාවය මගේ පාදවලට ස්පර්ශ වන බව අත්විඳිනවා. පාදයේ ඉදිරියට තැබීමේදී දන්න කිස ළඟින් නැමී පාදයේ ඉදිරියට දික්වන ආකාරයක් පතර බිම වදින විට බිලුඹ පහසුවෙන් පතිත වී ඇඟිලි ප්‍රදේශයින් පසුව පොළවේ කෙටෙන බවක් දිවිලෙනවා. යම් පැදුරේ අරු ස්වභාවය බිලුඹ ප්‍රදේශයට වඩා පතුලේ ඉදිරි ප්‍රදේශයට වැඩියෙන් දැනෙනවා. මුළු සක්මන් කාලය තුලදීම සිතුවිලි ගලා එීමත් මූලික කපටනාලට සිදුවීමත් වරින් වර සිදුවන පාරයන්ක භාවනාව ආසනයේ මත හිඳගෙන මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා යයි කායට සිත දක්වමින් සුළු වේලාවක් කය හිඳවා තිබෙන ආකාරය නිරීක්ෂණය කෙරෙමි. උදරේ පිම්වීම ඇතිවීම වෙද සිත යොමුණා. ඉන්පසු අපේ උස්පහත් පිම්මට සිත මාරු වුණා. තවත් ටික වෙලාවකින් නාසයේ හුස්ම රැල්ල වෙත යොමු වුණා. නාසයේ හුස්ම වෙත සිත යොමු අතර ආශ්වාසයේ දිගට සීතලට තේරුණා. ප්‍රශ්වාසයේ මුදෙන්නා මුදෙන්නා ආශ්වාසයේ මුදෙන්නා නැවතත් සිත පිම්බීම හැකිලීමට යොමු වුණා. පිම්බීම හැකිලීම ක්‍රමයෙන් සිහින යන බවට පත්වන අවස්ථාවේදී හුස්ම රැල්ලට සිත යොමු වුණා. ඒ අතරම ඔළුවේ සිම් වේදනාවක් දැනෙන්නට වුණා. නමුත් මම ගැන අවධානය යොමුනකොට මූලික කමටහන්ටම සිත යොදාගෙන සිටියා. ඉන්පසු කකුලේ වේදනාවක් දැනුණා. කකුලේ දණහිසෙන් පහළ කොටසේ මස් බොහෝ පෙරලී යන්නට වුණා. එම වේදනාව තරමක් දැඩි නිසා මම ඉරියව් මාරු කළා. විදිහට භාවනාව ජීවිත ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙසක් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝාස වේවා, උතුම් නිවනින් සැනසෙනවා. ඒ විදිහට අර කකුලේ අමාරු නිසා ඉරියව මාරු කරලා පස්සේ ඉරියව මාරු කිරීම නිසා නැවතත් අරමුණක සතියක හිතවත් ගන්න පුළුවන් වුණාද? කොච්චර ඉක්මනට ඉදෙන්න ගන්න පුළුවන් වුණාද කියන කාරණාවත් ලියවන රචනයේ වටිනාකම බොහෝ වැඩි වෙනවා. නමුත් ඉරියව් මාරු කරුවා කියලා නැත කරපු ගමන් අපි පරාජිත පැවතීමක් තියෙනවා. ඉරියව් මාරු කරාට පස්සේ මට නැවතත් එක්ක කකුල වේදනාව, එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාසය, එහෙම නැත්නම් පිම්බීම හැකිලෙනට හිත ගන්න පුළුවන් වුණා. කොච්චර ඉක්මනට ගන්න පුළුවන් වුණාද කියලා කියන එකෙන් කියා ගන්න පුළුවන් කොච්චර භාවනා දියුණුවද කියලා. නිසා හිත පිට කියනවා කරන දේවල් නිසා හෝ කරන දේවල් නිසා. ඉතින් යෝගාවචරය පිටිගිය හිත නැවත අරමුණට ගන්න කොච්චර දක්ෂද කොච්චර ඉක්මනට කරනවද මොකද්ද නැවත ගන්නකොට ඉදිරියපත් වෙච්ච අරමුණ කියලා ලියන්න දන්නවනම් ඔය ප්‍රශ්න එක්කෝබු කෙනෙක් ප්‍රශ්න ජයගත්ත කෙනෙක් වෙනවා. ඒ නිසා ප්‍රශ්න නෙමෙයි බල ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්නේ ආවට පස්සේ මම මේ දේ කරා කරාට පස්සේ පැවැත්ම කොහොමද? සතිය දිගට පැවතුනාද? එහෙම නැත්නම් පශ්චාත්තාප වෙලා පරාජය පිළිඅරගෙන අතුරුනවා කියලා. ඒ නිසා මේ බාධා නැති වෙයි කියලා හිතන්න යන්න එපා. බාධාවෙන් පස්සේ නැවත කොච්චර සූක්ෂමව කොච්චර කාර්යක්ෂමව තමන්ට නැවත සතිය පිහිටව ගන්න පුළුවන් වුණාද කියලා කියන්නේ. එතකොට තමන්ට මේ විදිහට ජය ගන්න පුළුවන් ප්‍රශ්න ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. ප්‍රශ්න එනකොට ප්‍රශ්නට ඉසాత වැඩගෙන අඩන්නේත් නැහැ. ප්‍රශ්නට පිළියම් කරන්න ඕනයි කියලා පශ්චාත්තාප වෙන්නේත් නැහැ. පිළියම් කෙරුවට පස්සේ කොතෙක් දුරට මේ පිළියම සාර්ථක වුණාද නාන කොච්චරක් ඉක්මනට නැවත සතිය පිටවන්න පුළුවන් වුණාද කියන කාරණාවත් අනිදස්සේ ලියන්න උත්සාහ කරන්න. එතකොට එnde ende ende තමන්ගේ විශේෂ ඉස්ත්‍රේ විවිධාංගීකරණය වෙන්න පටන් ගන්නවා. පැතිරෙන්න පටන් ගන්නවා. අතිතාවුණීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ප්‍රථමයෙන් මූල කර්මස්ථානය මම දැන් මෙතන යන ඉරියව්ව දෙසට සිත යොමු කර ගනිමින් මම සක්මන ආරම්භ කළෙමි. කීප වතාවක් සාමාන්‍ය ආයුරින් සක්මන් කළෙමි. ඉන්පසු යටිපතුලට සිහිය තබමින් ඔසවනවා ඔසවන වම් කකුල බිම්තරදී බොරල් බොරල් මුලට පය දබනවාසේ නිලුඹට පමණක් දැනුනි. දකුණු කකුලටද එසේම දැනුනි. මෙසේ සක්මන් කරද්දී පළමු මාකට ඇඟිල්ලටද දෙවනුව අනිත් ඇඟිවලටද ඉලන් පතුලේ තද බවක් තේරුණි. ඊටත් ටික වෙලාවකට පසු ඇඟිලි වලින් පහළ කොටසටත් එසේම තේරුම නමුත් විලුඹ ආසන්නයේ කොටසට කිසිවක් නොතේරුණි. විනාඩි කිහිපයකින් එම ගොරෝසු ගතිය නොදැනී ගියේ. දම් ගමනේ සහැල්ලු ගතියක් දැනුනි. ඉන්පසු වලලු පෙර තදවන ගතියක්ද එය ක්‍රමයෙන් ධනිස් කරා ගොස් ධනිස් දෙකෙහි වේදනාවක් ඇති මෙය ටික වේලාවක් පැවති අතර සිත පිට ගියාසේ දැනෙන නිසා මම වම දකුණ යන්නේ මෙනෙහි කරමි. එහෙත් නැවත යටිපතුලට සිත ගැනීමට නොහැකි විය. එවිට ඔසවනවා, විඳිනවා, තබනවා යන්නේ සක්මනේ යෙදෙනවා. මේ අතරතුර සිත පිටිය වාරක් ඇත. නැවත යටපතුලේ සිත පිහිටුවා වේදනා නැති කය සහැල්ලු අවස්ථාවට පැමිණියේ නැත. දැන් ස්වාමීන් වහන්සේ භාවනාව ඉදිරිපත් කරගෙන යාමට කාමික උපදේශ පතමි. ආර්යංක භාවනාව ප්‍රථමයෙන් ඉඳගෙන සිටියවට සිටියොම කරමි. ඉන්පසු මූල කර්මස්ථානය වන ආස්වාසය හා ප්‍රස්වාසයට සිත තබා ගනිමි. ස්වල්ප වේලාවකින් නාස්කාග්‍රේත ඒ දැන් නොදෙනියයි. ඒ දැනී නොදෙනියයි. කීප වතාවක්ම සිත පිටගිය නිසා ආයාසයෙන් ආශාස ප්‍රසවාසය යන මූල කර්මස්ථානයේම සිත යොමු කරමි. ඒ අතර නිදිමත ගතියක් ගතියක් බාහිර සිතුවිලි අතරට යෑම වරින් වර සිදුවේ. කොතෙක් උත්සාහ කළද මේ ස්වභාවය මගවා මගහරවා ගැනීමට මම ඇතුළුනේ. ගරු ස්වාමීන් වහන්සේ මාගේ පරියන්ත භාවනාව දියුණු කර ගැනීමට උපදෙසක් කරුණාවෙන් වදාරණසේක්වා. ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් සක්මණේ පරියන්කේ දෙකේම බොහොම ශක්තිය වලියලා තියෙනවා හිත පිට ගියා නැවත මම අරමුණ ගත්තා සක්මන් කරනකොට නම් වම දකුණට තැලෙන ගතියට බැරිනවා සාමාන්‍ය වෙදින බව දැනගන්න පුළුවන් වුණා කියලා බොහොම සාර්ථක වාක්‍ය. මොකද එතකොට Tamanට වැටුණට නැගිටින හැටි දන්නවා. ඒ විතරක් නෙමෙයි නැගිටිච්ච බව ලියන්න පුළුවන් වෙනවා. මේ ලියමනේ පේන පශ්චාත්තාප වෙලා නැහැ. පශ්චාත්තාප නොවීම විතරයි අපිට අවසානයේ භවනා ඉතුරු වෙන්නේදී. එහෙම කරලා පශ්චාත්තාප වෙනවනම් ආනිසංස ලැබෙන්නේ. එතකොට මේ පරයන්කේදී මේ විදිහට හිතවිලි වලට යනවා, ඉන්ද්‍රීත යනවා, ආයසරයක් අරමුණටත් හිත ගන්න පුළුවන්. නමුත් නිකන් අඳුනාමක ස්වරූපයක් තියෙනවා ඉන්නේ ඉන්නේ නිදිමත වෙන ගතිය. හිතිවිලට එන ගතිය වැඩි වෙනවයි කියලා. ඉතින් ඒක ගැන ප්‍රකාශ කරන්න පුළුවන් හැබැයි ඒක පරීක්ෂා කරලා කරන්න ඕනේ. බලාන ඉන්නකොට ඉන්නකොට තමන් බලන මූල කර්මස්ථානයේ ඉන්නේ ඉන්නේ නීරස වෙන්න පටන් ගත්තොත් හිත පිට යන ගතියත් වැඩි වෙනවා නිදිමත ගතියත් වැඩි වෙනවා. බලාන ඉන්නේ ඉන්නේ අරමුණ නීරස වෙන එක තමයි භාවනාදී සිද්ධ වෙන දේ. අපි අරමුණු මාරු කර කර බැලුවොත් තණ්හාව පහළ වෙනවා. එකම අරමුණ දිගට බලා හිටියොත් තණ්හාවේ අනිත් පැත්ත පහළ වෙනවා. නීරසකම් පහළ වෙනවා. අරමුණු මාරු කිරීමෙන් රාගය පහළ වෙනවා. එකම අරමුණ බලා හිටියම විරාගය පහළ වෙනවා. ඉතින් මේ පහළ වෙන විරාගය අඳුනගත්තේ නැත්තම් මේ භාවනා ප්‍රතිඵලයක් නිසා බලයින් අරමුණ මට එපා වෙනවා කියලා තේරුම් ගත්තේ නැත්නම් යෝගාවචරය ඉතින් හිතවිලි වලට යනවා නිදිමතට යනවා. අනිත් දවසේ ලෑස්තිලා යන්න මේකට වෙන්න හේතුව අර එකම අරමුණක් දිහා බොහෝ වෙලා බලනකොට අරමුණ කෙරෙහි ඇති විරාගය, නීරස ගතිය නිසා හිත පිටපයින් තහයි. ඒ නිසා කොයි වෙලාවක හරි තේරෙනවනම එක පරියන්කයක විනාඩි 20ක් 30ක් ඇතුළත මට විරාගය පහරනවා අනේ මට කොච්චර හොඳ භාවනාවක් හම්බෙලා තියෙන්නේ. බුදුජානසෙන් කියුදී කොච්චර සත්‍යයද කියලා ඒ විරාගයට සතුටු වුණොත් විරාගයට සාදර වුණොත් නිදිමතක් නෙමෙයි පහළ වෙන්නේ ලොකු උද්‍යෝගයක් පහළ වෙනවා. මෙච්චර බරපතල රාගේ මෙච්චර බරපතල මේ තණ්හාව විනාඩි 10ක් 15ක් බාහනකට දුර්වල වෙනවා. නත් යෝගාචරයක දන්නේ නැත්නම් හිත පිටපයින්. ඒ නිසා මේකට එක උත්තරයක් තියෙන්නේ. ලෑස්තිලා යන්න මේ විදිහට නිදිමත ඉන්න හෝ හිත බාහිර අරමුණට යන්න හේතුව තමයි බලමින් ඉන්න භාවනාවේ භාවන බලමින් ඉන්න අරමුණ නීරස වෙන්න පටන් ගන්නවා. ඒක භාවනාවේ විශාල ලාභයක්. සාධනේ තියෙන ඔක්කොම ඒක බලන් ගන්න ඒක දැනගන්නේ අරියාලුවට. ඒක දැනගෙන තියෙන්නේ භාවනාවට කරදරයක් කියලා. නැත්නම් මේක භාවනාව උතුම් ප්‍රයෝජනයක්. ඉතින් මේ කෙටියෙන් මම කියන්නේ මේ භාවනාවට ලැබෙන උත්තරයක්. මොකද මේක ප්‍රශ්නයක් කරගන්න. ප්‍රශ්නයක් නොවිය උත්තරයක් කරගන්න නම් යෝගාචරයේ අකල්පේ තියෙන නැන්දවස යනකොට මේක ලෑස්තිලා යන්න ඒකට තමයි අපි මේ කමඨාන සුද්ධ කරන්නේ. ඒකට කියනවා කමඨාන සුද්ධ වෙනවා කියන්නේ. කමඨාන සුද්ධ වෙන්නේ නැත්නම් හැමදාම චෝදනාව අඳෝනාව තියෙනවා. කමඨාන සුද්ධ වුණා මේක ඉදිරි පෙරමග සලකුණක් එහෙම නැත්නම් පූර්ව නිමිත්තක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනා කළ පසු රාත්‍රී කාලයේ නිදිමත නොපැමිණේ. එබැවින් වැඩි වේලාවක් නොනිදා සිටින අතර සමහර දිනවලදී පාන්දරට නිින්ද යයි. මේ පැමිණි පළමු දිනයයි. මට රාත්‍රී නිින්ද නොගිය අතර ඒ ප්‍රබෝධවත් ගතියක් ඇති කරයි. පාන්දරට නිින්දට වැටුනේ. අද දින සිට ඒකාග්‍ර කර ගැනීමට එහියේ තරම් නොහැකි වුණි. නිදිමත ගතියක් දැනෙන නිසා මෙය වළක්වා ගැනීම කෙසේ. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මේක එක එක වෙලාවේ එක පැයකින් එක ප්‍රයත්නකින් අතර වෙන්නේ නැහැ. භාවනාවේදී කරන්නේ ද අප්‍රමාද කරන එක. ඒ කියන්නේ හිත අවදි කරලා දෙනවා. ඒක නිසා නින්දර ගියත් නිදීලියවට ගියත් හිත අවදි වෙලා තියෙනවා. ඉතින් එතකොට ඒක දැනගෙන මේ භාවනා දිනස ඇතිවෙච්ච අප්‍රමාද බවක් කියලා ඉන්න ඉරියවට හිතාගෙන හිටියොත් ලොකු සංචින්න කාලේ කිව්වේ කායට විස්්‍රාම වෙන්න දෙන්න හොඳට කාය පහසින් ඉරියව්වක තැම්පත් කරන්න. තැම්පත් කරන්නේ ඉන්න ඉරියව්ව සීපත් කරලා තියෙන ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දන්නවා වගේ. ධක්මං කරන සක්මන දන්නවා වගේ. හිටගෙන ඉනකොට හිටගෙන දන්නවා වගේ. මම දැන් කායට විස්්‍රාම වෙන්න දීලා තියෙන හැබැයි හිත විස්්‍රාම වෙන්නේ නැහැ. හිත තැම්පත් වෙන්නේ නැහැ. ඒක තමයි තේරෙයි මේ ඉරියව්වේ වෙන ඉරියව්වකත් භාවනා කරුතුය. ඒක නිින්ද යන්නේ නැහැ. හැබැයි උදේ නැගිටලා පස්සේ බලනකොට කඩਿੱතුවතියකුත් නැහැ. ඉතින් එහෙම කඩਿੱතුවක් තින්නේ නැත්නම් එතන මනසිකාරයක් පැවතිලා තියෙනවා. කඩਿੱතුවතියක් තියෙනවනම් ඒ අවස්ථාවේදී තේසක් ඉතුරුලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අනිත් දවසට නිදිමත ගතිය තියෙනවා. මේ නිදිමත ගතිය දිහා හොඳට බලන්න. නිදිමත ගතිය කවදාකවත් එන්නේ නැහැ. බඩ එකක්මක් කිසි එකක්මක් ලෙඩක් දුක් කරදරයක් තියෙනවා. නිදිමත එන්නේ කිසිම කරදරයක් නැති වෙලාවට. එයා තමයි මහ වරක්. අපිට වෙන මොනවා හරි කරදරයක් තියෙනවා සතෙක් කොහොම බඩේ කක්කම ළමයා මැරිලා අම්මගේ අම්මට මොනවා හරි වෙලා ඔළුව ගිනියරගෙන ගෙට ගිනියන කවදාවත් නිදිමත එන්නේ. නිදිමත එන්නේ මොකක්වත්ම නැතිලා. ඉතින් හරි වටිනවා. කියාගන්න චෝදනා කරගන්න දෙයක් නැති වෙලා තමයි නිදිමත. මේක තමයි නිදිමත බොහෝ සාදරලා බලහින්න අම්මෝ කාලයකට පස්සේ කරදරයක් නැති චිත්තක්ෂණයක් ඇවිල්ලා තියෙනවා. මේක නිින්දට යට කරන්නේ නැතුව මේකට අවදි වෙන්න පුළුවන්. නිින්දට එනවනම් පළච්චාව. ඒකට කමන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ තියෙන වාසනාවන්ත ගතිය තේරුණා. නිදිමතක් එන්නේ සැකයක් තියෙනවා. බයක් තියෙනවා. අනිශ්චිත ගතියක් තියෙනවා. නිදිමත එන්නේ මොකක්වත් නැති වෙලා. ඒ නිසා නිදිමත එනකොට හිතාගෙන ඉන්න අනේ මේ accounts balance එකලා දැන් තියෙන එකයි මේ නිදිමත ඇවිල්ලා තියෙන්නේ. කොච්චරක් මට ඒක ඒ නිදිමත ඒකට අවදි වෙන්න පුළුවන් කිව්වොත් ඒක කියන නිදිමත හරහා යන්න පුළුවන් කියන. අපි හිතනවට වැඩිය මේ නිදිමත හරහා යන්න පුළුවන්. ගිය දවසේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම විස්්‍රාම වෙනවා. ඒ විස්්‍රාම වෙන බව උදුවට භාවනා මනසිකාරෙන් දැනගන්න. ඒක මම කියන ඉතලා කියපු විදිහට එක දවසින් වෙන්නේ නැහැ. ඒ නිසා මේ නිදිමත එන්නේ තමයි හම්බෙච්ච පොඩි විස්්‍රාමයක්. හැබැයි ඒක නිකන් යටිපහුව වෙන්න දෙන්න එපා. ඒකට හොඳට අවදින් යන්න. මෙන්න මෙහෙමයි නිදිමත එන්නේ කියලා. ඒක නිසා ගුරුම පණ්ඩිත ස්වාමීන් කියන්නේ නිදිමත කියන්නේ මහවරාට. අපි ඔක්කොම භවනා මධ්‍යස්ථානක් ඇවිල්ලා සීල් අරගෙන සීල් තුන් වට කරගෙන කරදරයක් නැතුව කන්න ටිකක් තම්ලා බොන්න ටිකක් තම්ලා නිදා ගන්න ටිකක් තම්ලා ඉන්න වෙලාවට විතරයි නිදිමත එන්නේ. අර ඔක්කොම හොරකම් කරනවා. ගෙදරක ඉඳදී ඔය මොකක්වත් හම්බෙන්නේ නැහැ. එතකොට ඉඳදී කඹරනවා, කාගැරි පහදිනවා. ඒ වෙලාවට මොකක්වත් නැහැ. බැඳගෙන වැඩි. ඒ නිසා නින්දර කියන්නේ මහවරා කියන්නේ. ඒ ආයෙනකොට පෙරමග ලකුණු දැනගන්න කරදර නැතිලා තමයි මෙයා එන්නේ. අනේ ඒකට අවදි වෙන්න නැත්තම්. නිදිමතට අවදි වෙන්න නැත්තම් ඊට වැඩිය සම්පූර්ණයි. ඒ නිසා නිදිමතත් අත්‍යවශ්‍ය අංගයක් මේකෙදී. ඒකට ලෑස්තිලා යන්න එනකොට සුබිම දැනගන්න. කරදර නැතිලා තමයි මෙයා එන්නේ. අන්නේ ඒක මට පරාජයකින් තොරව බාර ගන්න පුළුවන්ද? ලෑස්තිලා යන්න පුළුවන්ද කිව්වොත් ඒකට කියනවා නිදිමත හරහා දකින්න නිදිමත විනිවිද දකින්නයි. අතිපූර්වණීය ස්වාමීන් වහන්සේ කාලයේ සිට ආනාපාන සති භාවනාවේ හුස්ම ඉහළ හා පහළ යෑම මෙනෙහි කරමි. සංහාර විට දරාගෙන සිටි වේදනාවක් පාදයේ ආශ්‍රිත දැනෙන්නේද හැකි සෑම විටම වේදනාව මෙනෙහි කිරීමට පුරුදුව සිටිමි. එහි වේදනාව ඉවසීමට නොහැකි අවස්ථාවල ඒ නිදුන විට පාදවල වේදනාවක් නැත. ඈත සිට හුස්ම ඉහළහා පහළ යෑම ගැන මට දැනීමක් නැත. භාවනාවට වාඩි වී හිත එක්තෙන් කරගෙන ආස්වාස ප්‍රස්වාස රැල්ල බැලුවද දෙස බැලුවද එය මට නොඇතේ. එහෙත් මම හොඳ සිහියෙන් පසුවෙමි. වාඩි වී සිටින බව පොළොවට ස්පර්ශ වීම නිසා මට දැනේ. ඒද මම මෙනෙහි කරමින් සිටිමි. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ විදිහට මා කුමක් කළ යුතුදයි පැහැදිලි කර දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේකේ වාක්‍ය තුනක් ලියලා තිනවා වේදනාව දැනෙන්නේ නැහැ. අරක දැනෙන්නේ නැහැ මේක දැනෙන්නේ. දැනෙන්නේ නැති මොනම දෙයක් අර ලියන්න එපා මොකද ඒ? වාග්නාධිකරණ දෙන්න තමයි වැටහිච්ච දේ දැනෙච්ච දේ ලියන්නේ. දැනෙච්ච නැති දේවල් ලියනවා කියලා තමන් ළඟ නැති මීහරකේකට ඇවිත් ලියලා ගැන කතා කරනවා. ලිමියර කතාවක් ළඟ නැත්නම් මොකට එල්ලෙන්නේ වෙච්චාන ප්‍රශ්න. ඒ නිසා නැති දේවල්, බැරි දේවල් ඔය නෑ බැකින්ද කොහොමඩක්වත් විපස්සනා ජීවිතය ඇත්තෙම නෑ. ඒක පරි සද්ද පාරිභාෂාත් තමයි අයින් කරන්නේ. තියෙන දෙය. ඒක තමයි යන පෙත. ඒක දිගේ තමයි අපි ගමන් කරන්නේ. ඒ නිසා නැති දේ හොඳයි. නැති ගන්න යන පෑන් නාස්ති කරනත් එපා, කාලේ නාස්ති කරනත් එපා, පොළ නාස්ති කරනත් එපා. ගෙදර දොර ඉන්න කොටත් ඕක ගැන කතා කරන්නත් ඒවා. දරා ගන්න බැරි දෙයක් විතරක් තියෙනවා නම් ඇති දේ ගැන කතා කරන්න නැත්නම් ඇති දේ ගැන කතා කරන්න ඕනේ. කම්දාන් සුද්ධ කරනවා කියනවා කමන්නේ. යන බාර හරිද කියලා බලන්න. මොනවාක්වත් නොකර වාඩි වෙලා වෙන දේ ගැන බලාගෙන ඉන්න. ඒක වාර්තාගත කරන්න. ඒක නැති දේවල් ලියන්න හදනවා කියලා කියන්නේ ඉපදිච්ච නැති බබාලට කේන්දර හදන්න හදනවා. අපි ඉදින්දා ජීවිතේ කොච්චර කාලේ නාස්ති කරන කියලා බලන්න අපිට අදාළ වෙන දේවල් කතා කරනවා. එහෙම නැත්නම් වෙච්ච නැති දේවල් ගැන පශ්චාත්තාප වෙනවා. මේ විනුවට විපස්සනාවේදී තියෙන්නේ යථාපාකට විපස්සනා අභිනිවේෂෝ යම ප්‍රකට දෙතලින් බැස ගැනීම. එතනේ ප්‍රවේශය. නැති දේවල් ගැන කල්ප වෙන්නේ. ඒක බරපතල අපරාධයක්වත් දඬුවම් කළ යුත්තක් නිසා නෙවෙයි. විපස්සනා අපේත වැටලා තියෙන්නේ. Tamante ඉදිරිපත් වෙච්ච එක දිගේ අනිකයි තියෙන්නේ. ඉදිරිපත් කෙටිදී හොත්තට ලං වෙලා බලන්න. උත්තර සවිස්තරව බලන්න. එතකොට හිත හරියට අවදි වෙනවා. ওই ලියලා තියෙන ටික හොඳටම ඇති. අර නැති දේවල් අයින් කරලා රචනයේ නැවත ලියලවනම් හරි සාධනීය රචනයක් වෙනවා. ඒවත් ඉහත් හොඳට විස්තර සහිතව, අස්තර සහිතව, ව්‍යංජන සහිතව, අනුව්‍යංජන සහිතව, අංග ප්‍රත්‍යංග සහිතව බලලා මේ විස්තර ටික ලියන්න බලන්න. මේ පෙළඹුණොත් භාවනාවේ එතන භාවනා හිතේ ලොකු දියුණුවක් එනවා ස්වාමීන් වහන්සේ පාරයන්ක භාවනාවේ මූලික අරමුණ ආස්වාස ප්‍රස්වාසයේදී සිටින විට හුස්ම සියුම් වී ගොස් වේදනාවක් නැති පහසු ඉරියව්වකින් කය භාගයක් සිටින එක. ඊට පසුව හුස්ම රැල්ලෙන් ඉවත ගිය බවක් හැඟේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට කමඨහනක් කාර්මිකව බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ආනාපාන වගේ දෙයක් බලන ඉන්නකොට ඒක ඉවත් වීම නුපෙනී යාම දීන භාවයටපත් වීම සියුම් භාවයටපත් වීම ඉතාම හිමීට සිද්ධ වෙනවා. ඒක නිසා ඒක අහම්බයක්වත් අනතුරුදායක දෙයක්වත් නෑ. මෙන්න මේ හිමීට හිමීට මේ ආනාපාන දිහා බලනකොට ඒක නොපෙනී යන දිහා බලලා ඒ හැම ජවනිකාවක්ම විස්තර කරන්න පුළුවන් නම් කියන්න පුළුවන් ඕනේ අරමුණක් දිහා බොහෝ වෙලා බලනකොට ඒක නොපෙනී යන පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒකේ තියෙන විචිත්‍ර භාවය නැතිලා. ඒකට කියනවා දෙවිලේ දකිත කුකුලාය කරබලා මේ වෙලේ පෙනේ ධකරේම සුදු වෙලා. මේ තරම් දුහම අපිට කියලා දෙන්නේ. අරමුණ මාරු කරන්න මාරු කරන්න අරමුණ විචිත්‍ර වෙනවා. එකම අරමුණක් දිහා බොහෝ වෙලා බලනකොට ඒක විරංජනේ වෙනවා. විරාගයටපත් වෙනවා. කම්මැලි වෙනවා. නමුත් ඔය ලියලා තියෙන තරම් ඉක්මනට වෙන්නේ නැහැ ඔක. එහෙම නැත්නම් ආදිශ්‍යයකට නොසිතූ විදියට වෙන්නේ නැහැ. මේක හිමීට නැති වෙන හැටි බලන්න. හරියට මේ දවස්වල ඉත පායගෙන එනකොට හඳ එන්නේ එන්නේ එන්නේ එළිය අඩු වෙන හැටි බලන්න. ඉත පායගෙන එනකොට තරුණිකාම නැතිලා යන හැටි බලන්න. තරුණ නැති වෙන්නේ නැහැ. තරුවර තියෙන ප්‍රකාශ ශක්තිය නැති වෙනවා. හැබැයි අපිට එතකොට පේන්නේ තරු නැති වුණා. උන් තරු hina වෙනවා ඒట్లా එනකන් අපි මොඩ වුණාට තරු මොඩ වෙන්නේ නැහැ. ඒ වගේ ආනාපානයක් තියෙනවා දැනෙන්නේ දැනෙන්නේ නැති වෙන්න හේතුව භාවනාවේ සාර්ථකත්වය නිසා ආනාපාන දිගට පේනවා. අන්නේ පේනකොට මේක විපරිණාමය දැක ගන්න බලන්න. ප්‍රකට දෙයේ මධ්‍යස්ථ වෙනවා. මධ්‍යස්ථ දේශියු භාවයටපත් වෙනවා. ඒක බොහොමත්ම විද්‍යානුකූලව සිද්ධ වෙනවා. කිසිම ගුබුඩ දෙයක් නැහැ. කිසිම গুপ্ত දෙයක් නැහැ. ඒ කවුරු කරන්නෙකුත් නෙවෙයි. අරමුණු මාරු කරුවොත් අරමුණු විචිත්‍රයි රාගදනකයි කුප්පණ සුළුයි. එකම අරමුණක් දිහා බලනකොට ඒක එන්නේ එන්නේ තුනියනේ තුනී වෙන්න විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඒකයි සර්වඥාන්සේ කියන්නේ උකට ඔච්චර කල් ගන්නෑ මේ විරාගය පහළ වෙන්න. පහළ වෙන්නේ නැති අපි අරමුණු මාරු කරන නිසා. එහෙම නැත්නම් ඉරියව් මාරු කරන නිසා. ඒ නිසා මේකම තවත් සමීපව උච්ඡන්නව ආසන්නව මේ එකින් එකට එකින් එකට මේ ආනාපානී ගුරුසු බව සියුම් බවටපත් වීමේ කතන්දරේ දුරට සමීපව බලනින්න එතකොට මේට වැඩි එබිල බලනවා කියලා අපි කියනවා උච්ඡන්නව බලනවා එතකොට ඒ හිත පුතුම ප්‍රබෝධ බවටපත් වෙනවා මේක හරියට මේ ඉර ළඟින් හැටි බලනවා ඉර බහින් හැටි බලනවා මේ අන්ද සේවේ ඉර සේවේ කරන බලනවා. ඒක බොහොම ලස්සන එකම චිත්තක්ෂණයක් ආනපය නතර වෙලා නැහැ. ඒක හෙල්ලි හෙල්ලි හෙල්ලි හෙල්ලි ගොරෝසු වෙමින් හෝ සියුම් වෙමින් තියෙන අනේක කාලානුරූපව ජවනිකාවෙන් ජවනිකාට දක්නාසුරුව සමීපව බලන්න කියන එක කියන්නේ. අතිපුදුමියෝ ස්වාමීන් වහන්සේ. වසර තුන වසර තුනක් පමණ සිට නිස්සරණ වණී භාවනා කරමි. දිනපතා ගෙදරදී පැය දෙකක්වත් භාවනා කරමි. ළඟකදී සිට භාවනාවට ඉඳගත් වහාම හුස්ම සංසිඳියයි. මහා ජල ප්‍රවාහයකට අසුනාමින් ඉහළට ඇදී යන බවක් දැනේ. සෑහලුවක් දැනේ. සිරුර නොදෙනියයි. ටික වේලාවකින් නිින්ද ගියා වැනි තත්ත්වයකටපත් වේ. එහි ඇහැරෙන්නේ ආලෝකයකට හෝ වේදනාවකටයි. ඊයේ මෙහි ආවේහි සිට භාවනා කළද එවැනි තත්ත්වයක් නොදෙන අතර ආනාපානයේ දැනුණද වෙන කිසිම වෙනසක් නැත. අද උදේ වරුවේ පරයන්ක භාවනාවේදීද එසේම දැනුණ අතර ටික වේලාවකින් නිින්ද ගියාදයි නොදැනේ. වෙනදා දැනෙන සිහින් හිගතියක් වෙන්නේ නැද්ද නැද? ඒ සහැල් දැනකට අවදි වූ අතර කකුලට තද වේදනාවකට අවදි වුණෙමි. මේ මාගේ භාවයන්ට භාවනාවේ ගොඩදුයි. භාවනාවේ ඉදිරියට යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට අතිදුනිවාණය ලැබේවා. සංසන්දනය කරන එක නම් හිතේ කරන දෙයක්. ඒක ඉතින් හිතේ අනුමාන ඥාන වලින් සිද්ධ වෙනවා. නමුත් මෙහෙදි කරපු ටික සලකලා බැලුවොත් මේ ටිකේ ලැබෙන අත්දැකීම සලකලා බැලුවොත් අර කියපු ජවනිකා නෙවෙයි වෙන මොකද්ද ජවනිකා වගේක් යනවා. කෙසේ නමුත් අරමුණත් එක්ක සම්බන්ධතාවයේ නැත්තම් සතියේ සම්බන්ධතාවයේ දිගටම තිබිලා තියෙනවා. ඒ නිසා ඒ සතියේ සම්බන්ධතාවයේ තියෙද්දී අරමුණ කූඩුවකට දාපු කුරුල්ලෙක් වගේ කණුක වැදගත් වල්මි හරකෙක් වගේ ගොඩ දාපු මාළුවෙක් වගේ දඟලන්න පටන් ගන්නවා. එයා දන්න හැම සෙල්ලම්ම දන්නා මොකද දැන් අහුවෙලා ඉන්න බව දන්නවා. ඉතින් ඔය අහුවිල්ලම අල්ලන්න. ඒක නැත්නම් ඒ සතියේටම යට කරලා දුවට බලන ඉන්න මොන තරම් නැගලිල්ලක් දඟලනවද කියලා මේ අහුවෙනවට බයි. සතියට ආනපනිය අහුණාට පස්සේ ඒ ආනපනිය 18 පාළියකට අරනවා. බුදුජානකසේ සඳහන් කරලා තියෙන 11 ආකාරයක් තියෙනවා මේ නැටිල්ල 11 ආකාරයෙම දැක්කේ නැත්නම් ආනපනසෙත් දැක්කයි කියලා කියන්න බෑ. වර එක ආනාපානේ දැකීම හොඳයි ප්‍රියයි මනාපයි කියලා දකින්නමාට දැක්කට නදකින් ඔපතන් කියලා ඒක පිටවද පුතුම අප්‍රියාවක් හීන ගතියකින් පේනවා වර එක තාම ගොරෝසුට පේනවා වර එක තාම සියුම පේනවා වර එක ඇතුලේ පේනවා වර එක බාහිර දෙයක් විදිහට පේනවා වර එක ළඟ වෙමේ පේනවා වර එක ඈතින් පේනවා වර එක අතීතේ පේනවා වර්තමේ අත්පනා පිට වර්තමානයේ පේනවා වර එක අනාගතේ පේනවා ඔය 11 පිට මොකක්වත් නැහැ මේකට කියනවා ඒකලොස් ආකාරය කියලා. දැන් ඔය විද්‍යාඥයෝ කතා කරන්න පටන් ගන්න දෙන්නේ 11 dimension කියන මොන හරි කමන්නේ. ඉතින් මේ ඒකලොස් ආකාරයම දැක්කේ නැත්නම් අබුද්ධ ජානසී අපි බාර ගන්න ආනපනේ දැක්කේ කියලා. ඉතින් මේ එක එක ආකාර මේවා. එකට වැඩි එකක් හොඳ නැහැ. 11ම සමාන වටිනාකමක් තියෙනවා. ඒ සාමාන්‍ය තර්ක මනසක් ගත්තොත් ওই ආකාර 11න් 6කට අපි වෛර කරනවා. පහකට ප්‍රිය කරනවා. ඒ නිසා භාවනාදී 150ට වැඩි ප්‍රදේශයක් පශ්චාත්තාපේ තමයි කියන්නේ. ඔව් කවදාද මේ ඔක්කොම භාවනා ප්‍රතිපල බුද්ධ ආදී උත්තරමෙන් ආචල පිළිගත්ත දේවල්. මේ ආකාර පෙන්නන්නේ මේ ඔක්කොම දැක ගන්න ඕනේ ඔක්කොම සමාන ලකුණු ප්‍රමාණයක් දෙන්න ඕනේ කියලා බැලුවොත් පුදුම සතුට වෙන්න කරුණු තියෙන අපිට භාවනා කරන්න. අපේ අර පතුමනස මෙගෙන් 150කට වැඩි ප්‍රදේශයක් වැරදීම් කියලා හිතලා. 50කට අඩු ප්‍රදේශයක් හරියීම් කියලා හිතලා අහන මේ හරිය විතරක්ම කරගන්නේ කොහොමද කියලා. මට විතරක් හම්බෙන්නේ නැහැ. දෙකම හම්බෙනවා දෙකටම සමහිතින් යන විදිය හොඳයි කියලා ඔක්කොටම හැම ආකාරයකටම සාදර වෙලා ඉදිරියට යන්න. එතකොට අපි ආනාපානයේ අලගිය මුලගිය ව්‍යංජන අනු ව්‍යංජන හැම පැත්තක්ම දැක් ගන්න පුළුවන් වෙයි. එතකොට අපිට ආනාපානයේ ආනාපාන අපිට ඇවිල්ලා නටන්න විදියක් නටවන්නේ නැහැ. අපි නලවන්නේ නැහැ. මොකද අපි හැම පැත්තක්ම දකිනවා. තව පැතිකඩ දැකලා තියෙනවා. මදි. තව ඉදිරියට දකින්න ලැබේවා කියලා මේකට සාදර වෙලා යන එකයි කරන්නේ. ගරු නායක ස්වාමීන් වහන්සේ මා වසර 5කට වැඩි කලින් සිට නිතිපතා උදේ රාත්‍රී ආනාපාන සති භාවනාව වඩමි කෙනෙක්මි. එම කාලය තුළදී මාසකට වරක් හෝ කිහිප වරක් ගැඹුරු සමාධියකටපත් වීම සිදුවේ. පසුගිය සති දෙක දෙක පමණ කාලයේ සිට එම තත්ත්වයේ දිනපතාම රාත්‍රී පරයන්ක භාවනාවේදී සිදුවන අතර වෙනදාට පැය පැයක් පමණ කාලයක් පසු විවේචන සමාධියෙන් අවදි වීම සිදුව දැන් දැන් මේ පැයකමාර හෝ දෙක දක්වා පැවති ඉක්ෂා පැවති ඉන් අවදි වීම සිදුවේ. මෙම தත්ත්වය ඔබ වහන්සේ වෙත වාර්තා කිරීමට අදහස් කළ අතර ඉදිරි භාවනාව දිනුම සඳහා උපදෙස් බලාපොරොත්තු වන්නේ ඉතා කරුණාවෙනි. ඔබ වහන්සේ සසනට කරන ඉමහත් නිමය සිල්පත් කරමින්ම පතනා යම් බෝධියකින් නිවන් සුව ලබත්තායි පතමි. මේ ඉරියව්වේදීම සමාධිය ඇතුව හෝ නැතුව සමාධිය සතිය තියනවාද කියලා බැලුවොත් Tamanට පෙනේ පැය 24ම සතිය තියෙනවා. අපි පිටපැත්තක බලන ඉන්න නිසා දන්නේ. නිසා සමාධිය ගැන කතා කරොත් නම් පැය 30යි කමාරුණා, දෙක වුණා, තුන වුණා. උදේට පැයයි, හන්දාවට පැයයි, මාසෙකට සැරේයි ගණන් ඉලක්කම් තියන්න පුළුවන්. නැවත සතිපට්ඨානෙදී කියන විදිහට මම කොච්චර වෙලාවක සතියෙන්ද ඉන්නේ කියලා බැලුවොත් මේ මේව කියන්න පුළුවන්. අපේ කය කොයි වෙලාවට වර්තමානයේ තියෙන්නේ. අපි කොච්චරක් කයත් එක්ක වෛර කරනවද කියනවනම් අපි කයත් එක්ක ඉන්නේ නැහැ. කයත් එක්ක ඉන්නවනම් පැවිලි අතරම අපි කයත් එක්ක ඉන්නවා කියන නඩු කියන්න ඕනේ නැහැ. ඒක ප්‍රසිද්ධ කාරණාවක් අපි කාව්‍ය කරන්නේ නැත්තම් අපි ඒක සමාධියෙන් මනින්න හදනවා ප්‍රඥාවෙන් මනින්න හදනවා යමයින හැම එකකින්ම වෙන්නේ සතිය තියෙන සරල ඍජු අව්‍යාජ අහිංසක ගතිය කෙලෙසෙනවා එනිසා පැය 24ක සතියකින් ලැබෙන හැම වෙලාවෙම සතිය තියෙනවා නැත්නම් කය තියෙන්නේ සතිය කියලා හිතා ගන්නකො. පැය 24ම කය තියෙනවා. පැය 24ම කය තියෙන්නේ වර්තමානයේ විතරමයි. කයට බෑ අතීතයට යන්න, අනාගතයට යන්න, ආරය ගාවට යන්න, මෙයා ගාවට ඔක්කොම පොයි. බයිලා. නමුත් අපේ හිත කයර කොච්චර අකමැතිද කියන එක හිතන්න. ඒ තාක්කල් අපි කියනවා සතිය නෑ. එහෙ ගියා, මෙහෙ ගියා, নানা ප්‍රකාර කිව්වට එහෙම එකක් නෑ. කයත ඇරලා යන්නේ නෑ මෙයා. ඒ නිසා කයත් එක්ක ඒ පාය අඬ අනේ ඉන්න ඇගේ ඇලි ඇලි යලි යලි පවසයි කිය වගේ ගත් එක්කම ඉන්නතොල පැවිදි අතරම සතිය. එතකොට මේ පටු මාත්‍ර කමකුත් නැහැ. පැවිදි අතරම සතිය. එතකොට සමාධිය කියලා කියන්නේ එච්චර මහා ලොකු දෙයක් නෙවෙයි. සතිය තියෙන කෙනාට සමාධිය කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒ නිසා සමාධියෙන් මේ යමාදි කෝදුවේ මයින් වෙනවට සති කෝදුවේ මැනලා මීටත් වැඩි කයට ප්‍රේම කරන කාත් එක්ක සුවද වෙන්නේ. කයානෝ යانے කායගත සතියට හිත දාන්න. ඒක බලන්න කොයි වෙලාවෙද මට සතිමත් වෙන්න බැරි කියලා. කාටරි අත උසලා කියන්න පුළුවන් මට මෙන්න මේ වෙලාවේ සතිමත් වෙන්න බෑ කියලා බැරිම තැනක් තියෙනවද කියන බෑ අත උසලා. එහෙම කන්නේ. එහෙමකක් තියෙනවා නම් හරුවත් නෙමෙන්න බෑ බුදුහාම. හැම මොහොතෙම සතිමත් වෙන්න පුළුවන්. ඇත්තටම කියන අපි සතිමත් දන්නේ අන්න ඒකට තකතියුකම කියන්නේ මෝඩකම කියන්නේ මරිකම කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ මේ සතියමයි ඉන්නේ හැබැයි දන්නේ අපි චෝදනා කරනවා මට සතිය නැති වුණා සතිය වැටුණා කොහෙ වැටෙන්නේ කය විලේ විහිදීම නම් කයගත සතිය නම් වඩන්න තියෙන්නේ කය කොයි වෙලාවෙත් අසතියින් ඉන්න වෙලාවක් තියෙනවා කියලා බලන්න කයෙන් වෙලා වර්තමානයේ මම දැන් මෙතන අන්න ඒක වාසියට අරගෙන දෙල්ලක්කාරකමට අරගෙන නිතරම කයත් එක්ක ඉන්නේ. ඒකට අනිත් මිනිස්සු මොන වෙච්චහම අපිට අපිට මේ ලැබිච්ච මනුසාත්ම භාවයේ අපි කයත් එක්ක ගත කරනවා නම් සක්විති රජකමට වැඩිය ආවා. ඒතර පැය එකමාර දෙක දෙකමාර තුන නෙවෙයි. පැය 24 නම් තියෙන පැය 24 වල නිින්ද යන්නේත් නැහැ. ඊගොල්ලෝ කයත් එක්ක ඉන්න. හැබැයි ඇත්තට මිහිරි නෑ අත්දැකීම. එච්චර මිහිරි නෑ අත්දැකීම. ඒ වුණත් දුකක් තමයි මේකේ තියෙන්නේ. හැබැයි ඒකට බේත් නැහැ. ඔය කියන ඒ ඒ කයේ කය අඳුරගත්තට පස්සේ තියෙන බේත් නැහැ. හොයන්නෙත් නැහැ. ඔය හොඳටම දන්නවා යන්න පුළුවන් මෙච්චරයි කයත් එක්ක ඉන්නවා. වෙන්දට වැඩි වැඩි වෙනවා. ඒ නිසා මේ වැඩි කිරීම සඳහා කරන ප්‍රයත්නයේ අපි ප්‍රතිපදාව කියලා කියනවා. සතිපට්ඨාන කියලා කියනවා. මේ සමාධියෙන් මනිනක වෙනකොට සතියෙන් මනින්ද කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියන්ක භාවනාව. ආනාපාන සති භාවනාව අවුරුදු 4කට පමණ කාලයක් කරගෙන යනවා. කය සැහැල්ලු වී පැයකට වැඩි කාලයක් භාවනා කරගෙන යන හැටි. සමහර අවස්ථාවලදී භාවනාව පටන් ගෙන විනාඩි 5 10ක් අතර කාලයක් තුළ හුස්ම රැල්ල නොදෙන්නේ නැහැ. මෙම භාවනා මධ්‍යස්ථානයේ පසුගිය වසරේ කීප වතාවක් ලැබූ උපදේශ මත භාවනාවට යොමු වී පළමු විනාඩි 10ක පමණ කාලය තුලම විපස්සනාවට යොමු වීම. එෙහි දීර්ඝ කාලයක් දක්නට ලැබූ ආර්ථික සංඥාව සමග ශරීරයේ තුල දෙතිස් ගුණයන් ප්‍රකට වන්නට විය. මෙය භාවනාවේ මිදුණු විට පවා සිදුවිය. මේ පිළිබඳව නැවතලක් ලැබුණු නිදෙස් මත එය සම්මුති වශයෙන් නොව ධාතු වශයෙන් වැඩි වෙමි. එවිට මෙම දහන කොටස් දූවිලි අංශු පැතිර යාමක් ලෙසත් තවත් සමහර අවස්ථාවල පිටු කොටස් ලෙසත් බොහෝ විට වතුර දැවතුණු කුඩා බිඳු සමූහයක් ලෙසත් දකිමි. මේ අවස්ථාවල ශරීරයේ කිසිම හැඩතලයක් නැත. සක්මන් භාවනාව සක්මන් භාවනාව වැඩි කාලයක් කරගෙන යෑ හැකිය. සක්මන් භාවනාව පටන්ගත් මුල් කාලයේදී යටිපතුලට දැනෙන ස්පර්ශය සමග වේදනාව අත්විඳින්න. වෙනත් වෙනත් අරමුණු දැනීමත් ඒවා එළියෙම අතහැර දමා සතියෙන් සක්මන් කරගෙන යා හැකිය. දැන් සක්මනේදී පදයන්ගෙන් විදුණු ස්වභාවයකට බැවිනි. සක්මනේ මෙතනදීම ඇස් පියවි යන විටත් අතරමැදි සිටගෙන සිටින විටත් පරයන්කේ අද්දුට දීම අත්විඳිනි. සිටි සිටින සිටින අවස්ථාවල ශරීරය තුලින් කුඩු පාවෙන අයුරු දකිමි. භාවනාව තවදුරටත් කරගෙන යන්නට අවශ්‍ය උපදෙස් ඔබ වහන්සේ විසින් ලබා දෙනසේ. මේ භාවනා කියන වචනේ අංකල මේ රචනෙ ලිවන උපදෙස් ඕනේ අවකට. හිතගෙන හිටියත් ඉඳගෙන හිටියත් මේ කයේ ස්වරූපේ බලන්න දෙන මේ භාවනාවෙන් මිදුණා භාවනාවට කියලා වෙනකට පහකින් මේක දිද්ද වුණා ඒ අනම්මන ඔක්කොම තියෙන මේ භාවනාව කියලා කොහින්දෝ ගත්ත මේ රාමුවක් ඔළුවේ දාන ඒ නිසා ඔය භාවනා කියලා මකින් අදහස් කරන්නේ මං හරිනම් ඉඳගෙන ඉන්න එකට එතන ගොඩනෙක් කියන්නේ භාවනා කියන්නේ ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න කියන භාවනාව දැන් භාවනා කරන දවෝ නෑ අපි භාවනා කරන්නේ ඇයි ඉඳගෙන ඉන්න බැරි ඉන්නවා භාවනා මධ්‍යස්ථ ආපෝ බෑ අපිට භාවනා කරන්න බෑ ඉඳගෙන ඉන්න බෑ. ඉතින් අපි මෙන්න ඉස්සන්වන්නේ කියනවා භාවනා කියන්නේ ඉඳගෙන ඉන්නවා කියන එක නෙවෙයි. ඒකට අපිට සක්මන කරන්න පුළුවන්. එදින්දා වැඩවල භාවනා කරන්න පුළුවන්. ඊට තව පොඩි අපි සතිපාසල පටන් ගන්න යටටට්ටුවේ උන්ට සති ක්‍රීඩාව ගන්න. ඒක සති ක්‍රීඩාවේ තියෙන කිසිම ඉඳගැනීමක් නැහැ. එක එක ක්‍රියාකාරකම්. හැබැයි සතිය දිගටම තියෙනවා. ඉතින් ඒ නිසා අපි කවදද මේ භාවනා කියන සර්පයා මේ භාවනා කියන වැරදි භාවිතය පැත්තකට දාන්නේ. ඒක ලෙවලා මේ සතිමත් වීම භාවනා කියන වචනේ කියන්නේ මෙඩිටේෂන් කියලා. ඔය නියුට් කැම්ප්ස් වල මිනිස්සු හෙළිවෙන්න විතරක් ඉන්න කැම්ප්ස් වල මෙඩිටේෂන් හෝල් එක කියලා කියන්නේ දෙන්නට දෙන්නට සංසර්ගයේ දින්නේ ඕනේ නම් ඒ කාමරයට යන එක ඒ කාමරයට ගහතර මෙඩිටේෂන් හෝල් කියලා. ඒ දින සංසර්ගයේ දිනලා. ඉතින් අපිත් ඕකට භාවනා කියලා දාගෙන දඟලනවා. ඒ නිසා මේ අපේ භාවනාව කියන එක නෙමෙයි මම කියන්නේ මෙතීල් කියන එක. ඒ නිසා මට හිතෙනවා මේ භාවනා කියන වචනේත් අපේ පාරිභාෂික ශබ්ද මාලයෙන් අයින් කරලා සතිමත් වෙනවා කියලා දැම්මනම් ගතේටි තේරි සින්නේ සුත්තේ జాగෘතේ තුන්නේ භාවේ යදි යද්දි කද්දි බුද්ධි කරද්දි හැම වැඩේකදීම සතිමත් වෙලා ඉන්නවනම් භාවනා කිරීමක් හෝ භාවනා වැඩිවීමක් හෝ භාවනා පටන් ගන්න මෙච්චර වෙලාවකින් කියන කතාවක් කරන්න වෙන්නේ. මම චෝදනා ස්වරූපෙන් නෙවෙයි කියන්නේ. පොඩි ළඟට ගුවන්හඬ ගියාට පස්සේ අපි මේ වචන සම්පූර්ණයෙන්ම අයින් කරා සාධිභාය ශබ්ද මහලාවේ භාවනා කියන වචනේ යොදන්නේ නැහැ. අපි දැන් සත්‍යමත් වෙනවා කියන්නේ. මේ රචනෙම ලියන්න බලන්න භාවනා කියන වචනේ අයින් කරලා අපි කොයි වෙලාවෙත් ඉන්නේ සතියේ. ඉතින් ඒක මේ ආවලලා පටන් ගත්ත විනාඩි 10කින් සතිමත් වුණා. විනාඩි 15කින් සතිය කැඩලා ගියා කියන්නේ දෙයක් ඇත්තේ නැහැ. හොඳට බලන්න. හැම ඉරියව්වෙම මේකේ භාගයට ලියලා තියෙනවා සතියෙම හිටගෙන ඉන්නකොටත් මට ඉඳගෙන ඉන්නකොට වගේම ඒ ජවනිකා පේනවා කියන එක. ඇවිදිනකොට බලන්න. නිදාගෙන ඉන්නකොට බලන්න. ඔය හතර ඉරියව්වෙන් නැතුව අනු ක්‍රීඩාවලදී ඉරියව්පත සංදිවලදී බලන්න හැම වෙලාවෙදීම කය කර්ම තමයි. ඉතින් අපි ඉඳගෙන මේක පටන් ගන්න දෙයේ අනිත් දේට ක්‍රමයේ පතරක්. පතරක් නැත්නම් මේ ගියෙකුට හිතන්නවත් හම්බ වෙන්නේ කියනකොට භාවනාව සම්බන්ධ කරන්න එයා মালටි ටාස්කින් කරන ගමන් එපා භාවනා කරන්න. ඒකට මේ ඉඳගෙන පුරුදු කරන දේ ඒකටම හිර කරන්න එපා. පරිශනාගාර පරිශන නෙවෙයි. අපි ශේෂ්ඨ පරිශන යන්න ඕනේ. බාහිර පරිශන පරිශන යන්න ඕනේ. ඒක තමයි ඉඳගෙන ඉන්නවා කියන එක භාවනාව කියනවා කියන මෙන්න මේ පාටු මානසිකත්වයේ හිරග හිටියාම තමයි අපිට ওই ප්‍රශ්න මතුවේ. පැය 24 ගතේ බුදුචානන්සේ සඳහන් කරන්නේ යාවදීව නෑ. ඒක කර්ණිමිත සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ මේ තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමින්තු ඒතස්සතින් අදිත්තේය බ්‍රහ්මේතං විහාරං ඉතක. තිත්තං ඉතක. චරන් ඇවිදිමින් නිසින්නෝ ඉඳගෙන සයානෝවා නිදාගෙන යාවදීව සයානෝවා යා මේ විගතමින්තු නිදිම නිඳ යනකම් හැම වෙලාවෙම තති අදිෂ්ඨක් කරා. බ්‍රහ්ම මේතං විහාරං ඉදමයිතෝ බ්‍රහ්ම ජීවිතයක් තියෙනවා. ඉඳ ගන්නවා කියනකොට තමයි අපිට භාවනා කියන වචනේ නීති සෝරි තමයි කියන්නේ. ඒක අයින් කරලා හැම වෙලාවෙදීම මේ කරන්න පුළුවන් කියන දේ මේ කියන එක න පරියන්කේම මේ මේ ඉඳගෙන හිටගෙන ඉන්නට ගෙනියලා තියෙනවා. ඔක සක්මනටත් ඉදින්දා වැඩවලටත් නින්දලත් දිගට ගෙනියන්න උත්සාහ කරන්න බුදුමාකාර දියුණුවක් ඇති වෙනවා භාවනා ජීවිතේ. ගෞරව නමස්කාර පූර්ව ගෞරවයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ විදර්ශනාවෙන් දකින අනාත්ම ලක්ෂණ ආනාපාන සති ආනාපාන සතිය තුළින් අවබෝධ වන විදර්ශනාවෙන් සියලුම පණ ඇති නැති සංස්කාර විනාශ කරා යන ආකාරයයි යෞකික වශයෙන් දකින මේ සියලුම දේ දක්න්නේ සම්මා දෘෂ්ටියයි මෙය වැඩි තිබෙන්නේ ආත්ම දෘෂ්ටියෙන්. මරණ මොහොතේදී අනිත්‍ය සං මරණ මොහොතේදී අනිත්‍ය සංඥාව ඇති කරගෙන මුද සිහියෙන් සසර ගමන නැති කර ගැනීමට මේ ආත්ම දෘෂ්ටිය කෙසේ පිහිටයි පිහිටා ඇති මානසික අස්කල යුතුය. මරණ මොහොතේදී ආනාපාන සතිය වඩා ආයු සංස්කාරයේ අධහැරිය යුතු වන්නේ ගෞතම බුදුන් වහන්සේ ආයු සංස්කාරයේ අධහැරියේද අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ආනාපාන සතිය වැඩි වෙනවා. එනිසා මේ කෙලෙස් නැති ආත්ම දෘෂ්ටිය ටික ටික හරි අතහැරීමේ උපාය මාර්ගය අපිට පහදා දෙන්නේ ඉලා සිටිනවා. ගෞරව නමස්කාර පූර්වක ලියා සිටින්න. එවන් සාරි. දන්න විදිහට තමයි මූලික කමඨාන් පන්තිය දීලා තියෙන මොකද මේකේ නම් මූලික කමඨාන් පන්තිය කියවලා වාරි අහලවත් තියනවා කියලා මට දැක්කා. ආයතනයක් දෙන්න කමඨාන මේක තමයි අපි දන්න ක්‍රමයේ කරුණාකරලා ඒක බලලා ඒක කරන්න. කරලා සිද්ධ වෙන දේ කිය. ආය සංස්කාරය හැරෙන්නේ කොහොමද? ආයි කවුද නැහැ කියන්නේ. ඒ මරණ මොහොතේ කරන තියාවේ පණ දින මේ ජීවිත කරන්න බැරි නම් මරණ මොහොතේ කෝප කරන්නේ. මේ විලේදී වල දෙලලා දුවලවා දිනන්න බැරි එක ඔලිම්පික් ගිහිල්ලා ගහන්නේ කොහොමද? අපි කියන්නේ විලේ දුවමු. විලේ දුවල දිනමු. ඊට පස්සේ දිස්ත්‍රික් මට්ටමට ඒක දිනමු. ඊට පස්සේ ජාතික මට්ටම. ඊට පස්සේ ඔලිම්පික් ගියන් නොගියාම. ඒ දිනලා මේ කියන්නේ ඔලිම්පික් ගන්න කතාව. මේ විලේ දුවන්නේවත් නැහැ. ආනා හුස්මක් ගන්නකොට කොහොමද වැටෙන්නේ? සක්මනක් කරනකොට කොහොමද වැටෙන්නේ කියන එක ලියා ගන්න බැරුවක මේ මරණ මොහොතේදී ආය සංස්කාර ආරින්න කතා කරනවා. සෝරි කියලා තමයි කියන්නේ. ඒ නිසා අපි දන්න ක්‍රමයට යන් 1 2 3 4 ක්‍රමේ උඩාතු අල්ලන්න යන්න එපා පත්ත බිම ඇනිනවා. බිම තියලා උඩට යන්න. ඒ නිසා මේකේ නා ඉල්ලීමක් කරලා නැවතත් මූලික කමඨාන පන්තියේ කෙනගෙන හොඳයි කියලා හිතෙනවා. අනේ ඒ ටික කරලා බලන්න. ඒතකොට ටික ටික ටික ටික සිද්ධ වෙනවා. සම්මිතිය අවසාන ප්‍රශ්න. සාදු ඒක අවසාන ප්‍රශ්නෙට වේවා. දැන් අපි පැයකට සැලසුම් කරුවේ පැයක් ගත වෙලා තියෙනවා. අපි ඊටා පැයක සක්මනකට පස්සේ තුනට එකතු වෙනවා සාමූහික පරිවර්තන භාවනාවකට. ඒ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ නැත්නම් පොදු කමඨ අසුද කිරීමේ වැඩසටහන මාසට හම්බ වෙනවා. ශිල් දිනාඩම කෙරුවන් සරණයි.